මේ සංසාර ගමන් මගෙහි උත්පත්තිය ලද තවත් එක් නවාතැන් පොලක් මේ නවාතැන භව ගමනේදී හමුවන නැත්නම් නතර වෙන සසවදායක තැන්වලට වඩා වැදගත් වෙන්නෙම අපට ආධ්‍යාත්මික සුපෝෂණය ලබන්නට මේ භවය හේතු ආසනාවන නිසා එහෙම හිතලා කටයුතු කරනකොට පංචසේක වේසාරාජ්‍ය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාලා විශාරද බවට එහෙම නැත්නම් යම් විදිහක කීර්තිමත් තේජාන්විත භවයක් බවට මේ භවය පත් කරගන්නට නම් අපි අපේ ජීවිතය විශේෂ ධර්මානුකූල කාරණාවලින් පෝෂණය කර ගන්නට ඕනෑ කරනවා. මේ සේකවේ සාරජ්‍ය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා කාරණා පහක්. ඒ තමයි සද්ධෝ හෝති අපි ශ්‍රද්ධාවන්ත වෙන්නට ඕනෑ කියලා. විසුද්ධි මාර්ග අටුවාවාදී පැහැදිලි කරන හැටියට පින්නතුනේ ඇතැම් කෙනෙක් පෙර සංසාරයේ කරන ලද කර්ම ශක්තියින්හි විපාකයක් හැටියට සද්ධාධිකව උත්පත්ති ලැබනවා. ඒ නිසා උපතින් ශ්‍රද්ධාවන්ත චරිත ලක්ෂණ කෙනෙකුට පිළිටන්නට පුළුවන්. නමුත් මේ ශාසනය වඩාත්ම අග යන්නේ උපන්නායින් පසු අපි ධර්මානුකූලව නැත්නම් ධර්මයට අනුකූලව කරුණාකාරණා දැන හැඳිනගෙන ඒ අනුව අපි සද්ධෝ හෝති ශ්‍රද්ධාවන්ත වෙනවා නම් ඒ ශ්‍රද්ධාවන්ත බව කීර්තිමත් ජීවිතයක් උදෙසා නැත්නම් නිර්භය ජීවිතයක් උදෙසා හේතු වාසනා වෙන බව බොහෝ සූත්‍ර දේශනාවන්ට අනුව බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙන් වූ පැහැදීම ආකාරවතී ශ්‍රද්ධාව ස්ථාවර ශ්‍රද්ධාවක් අපි තුල තියෙනට ඕනෑ කරනවා. අපි තුල නිසි ශ්‍රද්ධාවක් නොපැවතුනොත් අපි අරමුණු කරන ධර්මානුකූල ඵල සාධනය කරගන්නට බැරි වෙනවා. ඒ නිසා සද්ධෝ හෝති ශ්‍රද්ධාව කියන එක අපි ඒක ධර්මයක් හැටියට පුරුදු කරන්නට ඕනේ වඩන්නට ඕනේ. ඒ වගේම සීලවා හෝති සිල්වන්ත බව අපේ ජීවිතවල පුරුදු කරන්නට ඕනේ ගුණයක්. මේ සීලය විසින් අපි අපේ ජීවිත සසු අදායක සත්වයින්ට වඩා යහපතෙහි සදාචාරවත්ව පිහිටුවන්නට වාසනාවන්ත වෙනවා. හැබැයි ඒ සීලය කියන එක බොහෝ ආගම් දහම්හි තම තමන්ගේ ආගමික අරමුණු සාධනය කර ගැනීම සඳහා ඉදිරිපත් කරනවා. එහෙම ඉදිරිපත් කරනකොට යම් කෙනෙක් මේ නිර්වාණගාමී මාර්ගය සාක්ෂාත් කර ගැනීමට ඉවහල් නොවන වෙනත් වෘත සමාදානයක යෙදුනොත් අපි ඒකට කියනවා සීලබත පරාමාස කියලා. ඒ හින්දා මේක දේශනාවේ සඳහන් කරනවා යම් විදිහක උපාදානයක් වැරදි අල්ලා ගැනීමක් හැටියට. ගිහි පැවිදි දෙපාර්ශ්වයම Tamanගේ සමාධිය ප්‍රඥාව අරමුණු කරගත් යහපත් සීලයක ශික්ෂණයක් සංයමයක් ලබනවා නම් අන්න ඒ සීලය ඔහුගේ වේසාරජ්‍ය බවට විශාරද බවට දීප්තිමත් බවට නිර්භය බවට හේතු වාසනා වෙනවා අපේ ජීවිතවල පින්නතුණි සමස්ත ආවරණයේ තිබෙන්නේ මේ සීලයත් එක්ක අපේ කය වචන සංවර වෙනකොට අපේ මනසත් සංවර වෙලායි තියෙන්නේ ඒ නිසා කය වචන මනස කියන මේ සියලු දේ සංවර වෙනකොට අපෙන් වැරදි සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ යන වැරදි වළක්වන්නට පුළුවන්කම ලැබෙනවා. වරදින් මිදෙනකොට අපිට අපිට අපි ගැන නැත්නම් Tamanට Taman ගැන බයක් නැතුව ජීවත් වෙන්නට පුළුවන්. ඒ වගේම යම් කෙනෙක් සීලෙන් සන්නද්ධ වෙනකොට ඒ හුදෙක් සීලය සීලය උදෙසාම පමණක් නෙමෙයි එය සමාධිය ප්‍රඥාවත් වඩනවා. ඒ නිසා ශ්‍රද්ධාව මෙන්ම සීලයෙන් සංයමය සංවර බව අපි තියෙනට ඕනෑ කරනවා. බහුසුතෝ කියලා මේ වේසාරාජ්‍ය බවට කාරණයක් උගන්වනවා බහුශෘත බව. දැන් එතකොට අපි නිරන්තරයෙන්ම පැහැදිලි කරන හැටියටත් මේ ලෝකයේ උත්පත්ති ලැබෙන හැම කෙනෙක්ම ඕනෑම විශේෂ ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් දැනුමක් ලබන්නේ කරුණ වටහා ගන්නේ අහලා කියවලා. එතකොට මේ බහුශ්‍රృత බව කියන එකෙන් අදහස් කරන්නේ බොහෝ ඇසු පිරුතෙන් ඇති බව එහෙම නැත්නම් කියවා අසා දැනගත් දැනුමින් සන්නද්ධ බව කියන එක. මේ වෙලාවේ ඔබ Tamanගේ දෛනික ජීවිත කටයුතු පසෙක තබලා මේ ධර්මදේශනාව හා සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණය කිරීමෙනුත් ඒ සුතමය ඥානය එහෙම නැත්නම් බහුශෘත බව ලබනවා. ඒ බහුශෘත බව ඔබ ලබා ගන්නෙම හුදෙක් දැනුමටම නෙමෙයි. අපි දන්නවා අපේ දෙමව්පිය වැඩිහිටියෝ ඒ වගේම වැඩිහිටි දුවා දරුවන් විවිධ දේ පිළිබඳව අහන්නට ඉගෙන ගන්නට යොමු කරනවා. නමුත් ඒ හැම යොමු කිරීමක්ම මේ ජීවිතය පවත්වන්නට ලෞකික වශයෙන් වැදගත් වෙන එහෙත් తాවකාලික ආනිසංස සහිත දැනුමකටයි බොහෝ වෙලාවට අපි පාසලට පන්තියට ඉගෙන ගන්න තැනට ගුරු ගෙදරට යොමු කරන්නේ. නමුත් අපි සාමාන්‍ය සිංහල ව්‍යවහාරයේ කියන හැටියට මලපොතේ අකුරක් බැරි කෙනෙක් වුණත් කවුරු හෝ කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අහලා කියවලා දැන ඉගෙනගෙන තිබෙනවා නම් අන්න ඒ දැන ඉගෙන ගැනීම බහුශෘත බව කියලා අපි කියනවා. ඒ දැනුමින් ඒ අහලා දැනගන්න දෙයින් ඔවුන්ට ජීවිතය කියවන්නට පුළුවන්කම තියෙනවා. අපි දන්නවා අපිට මුණ ගැහෙන ධර්ම ශ්‍රවණය කරන සදෑවත් ඔබ බොහෝ විට ජීවිතයේ ලැබෙන নানা ප්‍රකාර බාධාවන් নানা ප්‍රකාර ගැහැට ඒ සියල්ල ධර්මානුකූල විඳ දරා ගන්නට ශක්තිමත් වෙනවා. ඒ ශක්තිමත් වෙන්නෙම ධර්මය දැනගෙන ධර්මානුකූලව හිතන්නට පතන්නට කටයුතු කරන්නට පුළුවන්කම තිබෙන නිසා. ඒ වගේම මේ දීප්තිමත් බවට එහෙම නැත්නම් බිය නොවන බවට පත් වෙන්නට අවශ්‍ය වෙන තවත් ලක්ෂණයක් උගන්වනවා ඒ තමයි ආරද්ධ විරියෝ තමන් කුසල් වඩන්නට අකුසල් ප්‍රහීන කරන්නට උත්හාන වීරයෙන් කටයුතු කිරීම කියන එක. බොහෝ වෙලාවට මිනිසුන් ජීවිකාව පවත්වන්නට පුදුම තරම් වෙහෙසෙනවා. සමහර අය මේ ජීවිතේ පවත්වන්නට පමණක් නෙමෙයි සසර දීර්ඝ කාලීනව පවත්වන්නට නැත්නම් යලි භව ගමන දික් කරගන්නට වෙහෙසෙන අය ඉන්නවා. ඒ සඳහා නිකනුත් නෙමෙයි වීරිය වඩන තැන් පවා අපි දකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේම අපි යම් විදිහකින් වීරිය වැඩි යුත්තේ ජීවත් වීම සඳහා වන ලෞකික කාරණාවලට වෙහෙසෙනවා වගේම මේ කුසල් දහම් වඩා සංසාර ගමන සුවපත් කර ගැනීම සඳහායි අපි මේ ආරද්ධ වීර්යය නැත්නම් උත්හාන වීරයෙන් කටයුතු කරන්න ඕනේ කරන්නේ. මේ උත්සාහය කියන එක සාර්ථක වෙන්නේ ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, දහම් දැනුමෙන් හෝ බහුශෘත බවින් ප්‍රතිපත්ති පුරන කෙනෙකුට. එහෙම ප්‍රතිපත්ති පුරනකොට එන විවිධ වූ බාධාවන් මගහරවාගෙන ඒ සතර සම්‍යක් ප්‍රධාන වීරයෙන් කටයුතු කරන්නට උත්සාහ කරන කෙනාට ලැබෙන මහගුම ඵලයක් තමයි පඤ්ඤවා හෝති නැත්නම් ප්‍රඥාව කියන එක. එතකොට මේ සේක වේරජ්‍ය පංච ධම්මා සේක වේරජ්‍ය නම් වූ මේ කාරණා පහ ගැන කියනකොට සද්ධෝ හෝති අරුණකාරණා දැනගෙන ශ්‍රද්ධාවන්ත බව නිවනට හේතු වාසනා වෙන සමාධියට ප්‍රඥාවට හේතු වාසනා වෙන සීලයේ සංයමය නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා වන ජීවිතයේ මෙන්ම සංසාරය ධර්මානුකූලව කියවන්නට ලබන දහම් දැනුම බහුශෘත බව වගේම ප්‍රතිපත්තියෙහි කුසල් දහම් වඩන්නට ඇතේ උත්හාන වීරයෙන් කටයුතු කිරීම. ඒ අනුව ධර්මානුකූල ප්‍රඥාවන්ත බව කියන එක අපට අපේ ආධ්‍යාත්මික ගමන් මඟ සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වෙනවා. පින්වත් හැමදෙනාම කල්පනා කරන්නට අපි මේ ධර්ම ශ්‍රවණය කරන්නෙමත් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි අපේක්ෂා කරන්නෙමත් මේ විදිහට අපි අපේ ජීවිත තවදුරටත් සසර පිළිබඳ තැතිගැන්මකින් තොරව ධර්මානුකූල ශක්තිමත් බවකින් කටයුතු කරන්නට. අද දවසේදී මේ ධර්ම සාකච්ඡාවෙන් අපි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළ කාරණා කීපයක් පිළිබඳව සාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න වේලාවක භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤායති. අවිජ්ජා නීවරණානං සත්තානං හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමක්ද? මහණෙනි මේ අනන්ත සංසාර ගමනේ බොහෝ විට නැත්නම් හැමදාකමත්ම වගේ අපි ගෙවපු ජීවිතය කොයි විදිහටද ගෙවන්නට ඇත්තේ කියන එක. එහිදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි තමන් මේ අනන්ත සංසාර ගමනේදී අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් බැඳිලා ගමන් කරන මේ ජීවිතයේ සැරිසරන මේ ජීවිතයේ ඒ ඇවිදින සත්වයෝ මේ සංසාරයේ කෙලවරක් දකින්නේ නැහැ. ඒකේ අගක් මුලක් ඒ අයට පේන්නේ නැහැ. මෙහෙම අගමුල නොපෙනෙන සංසාර ගමනක ඔබ නියැලලා ඉන්නවා. ඒ සංසාර ගමනේදී නුබලා බොහෝ කලක් මුළුල්ලේ බොහෝ දුක් වින්දා. ඒ දුක් විඳිනවා පමණක් නෙවෙයි මේ දුක් විඳින ඔබ මොකක්ද මේ සංසාර ගමන ගැන හිතන්නේ? මේ දීර්ඝ කාලයක් පුරාවට සංසාර ගමනේ සැරිසරන කොට අපි අපේ ජීවිතේ අමනාප වූ අමනාප වුණු අයත් සමග එක්වීමෙන් වගේම මනාප වූවන් සමග වෙන්වීමෙන් ඒ කියන්නේ අප්පියෙහි සංපයෝගහ පියෙහි විප්පයෝග කියන මේ காரணා නිසා කොපමණ නම් ඔබ හඬලා තියනවද වැළපිලා තියනවාද? මේ හඬලා වැළපිලා ඔබේ netin ගලා ගිය කඳුළු මේ මහා සාගරයේ ජලය හා සංසන්දනය කරනකොට මහණෙනි ඔබ මොකක්ද හිතන්නේ? මේ ප්‍රේයන්ගෙන් වෙන්වීමත් අප්‍රේයන් හා එක්වීමත් කියන කාරණා නිසා ඔබ හැඬු කඳුළු මේ මහා සාගරයට සමානද නැද්ද කියලායි අහන්නේ. මේ අපි හැඬුවේ ඇයි කියලා කියනකොට අවිජ්ජා නීවරණාණං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං දීඝරත්තං ඔබික්ඛවේ දුක්ඛං පච්චානුභූතං මේ කියන ඇඳීම සිද්ධ වෙන්නට ප්‍රධාන හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඒ තමයි අවිද්‍යාවෙන් වැසී ගිහිල්ලා තියෙන නිසා ඒ වගේම තණ්හාවෙන් බැඳිලා තියෙන නිසායි මේ ප්‍රිය විප්‍රයෝගයත් අප්‍රිය සංප්‍රයෝගයත් ඔබට දැනিলা තියෙන්නේ. මේ ප්‍රිය විප්‍රයෝගයත් අප්‍රිය සංප්‍රයෝගයත් නිසා ඔබ කඳුළු හලනවා. සදහවත් පින්නතුනි මේ ධර්ම ශ්‍රවණය කරන මොහොතේදී ඔබ කල්පනා කරලා බලන්න ජීවිතේ අපි විවිධ කරුණු කාරණා නිසා විවිධ හේතු නිසා මේ ජීවිතයේදත් අපි කොයිතරම්නම් කඳුළු වගුරු වල ඇද්ද? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයමයි අහන්නේ භික්ෂූන් වහන්සේලාගෙන් මේ සංසාර ගමන දිනු බලා කොයිතරම්නම් හඩලා ඇද්ද? ඒ හැඬු කඳුළු මහා සාගරයත් එක්ක බැලුවාම කොහොමද කියලා ඔබ දන්නවද කියලායි බුදුහාමුදුරුවෝ අහන්නේ. ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිවදන් දෙනවා ස්වාමීනි ගමන් කරන සැරිසරන මේ දීර්ඝ සංසාර ගමනේ අපි මේ අපේහි සංපයෝග නැත්නම් අප්‍රයන්හා එක්වීමෙනොත් ඒ වගේම පියෙහි විපයෝග කියන මේ காரணා නිසා හඬපු වැළපුණු අපි අපේ net වලින් ගලා ගිය කඳුළු මේ මහා සාගරයේ දියවලට වඩා වැඩි වෙන්න ඕන කියලායි අපි හිතන්නේ කියලා බුදුරජාණන් වහන්සේට පිළිවදන් දෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යහපති මහණෙනි යහපති මා විසින් දේශනා කරන ලද ධර්මයේ පැහැදිලි කරන ආකාරයෙන්ම නුඹලා පිළිතුරු දෙන එක ගැන සතුටුයි. මක්නිසාද මහණෙනි මේ ඇවිදින සැරිසරන සංසාර ගමනේ මේ දීර්ඝ කාලයේදී අපි අමනාප වූවන් හා සමග එක්වීමෙනුත් මනාප වූ අයගෙන් වෙන්වීමෙනුත් පියෙහි විප්‍රයෝග අප්පිය සංපයෝග නිසා හඬපු වැළපුණු අපි අපේ නෙතින් ගලා ගිය නුඹලාගේ ඇසින් ගලා ගිය කඳුළු මේ මහා සාගරයට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාට පැහැදිලි කරනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේම අපේ මේ සංසාර ගමනේදී අපි මේ හෙළන කඳුලට නිමාවක් දෙන්නට. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට වැදගත් වෙන්නෙමත් සෙසු අදායක විවිධ ආගම් දහම් වලට වඩා බුදුදහම සුවිශේෂී වන්නේමත් මෙන්න මේ කඳුලට තිතක් තබන්නට ඒ විරාමයක් නෙවෙයි තිතක් තබන්නට හේතු වාසනා වෙන නිසා බොහෝ වෙලාවට ඇතැම් ආගම දහමක සදාචාර වශයෙන් ගත්තාම පින්පව් හැටියට උගන්වනවා පින් කළාම ස්වර්ගයක් දිව්‍ය ලෝකයක් උරුම වෙන බව ඇතැම් විට එය කර්මානුරූපව ආස්වාදනීය භවයක් වෙන්නට පුළුවන් පින් විපාක දෙන නිසා. නමුත් පින්නතුනි, එය කඳුලට විරාමයක් මිස කඳුලට තිතක් නොවේයි, අවසානයක් නොවේයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ මහා සාගරයටත් වඩා වැඩියෙන් අපි අඬපු සංසාර ගමන අවසන් කරලා එය නතර කරන්නටමයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ නැවත නැවත අහනවා මහණෙනි නුඹලා ඔබේ මවගේ මරණය නිසා විඳින ලද දුක් ඒ වගේම මවගේ මරණය නිසා වගේම Taman ඒ මවගේ වෙන්වීම නම් වූ අමනාපයත් හා වගේම එක්වීම කියන මේ හැම කාරණයකදීම නුඹලා කොයි තරම්නම් මඩලා තියනවද ඒ මව අරමුණු කරගෙන ප්‍රිය විප්‍රයෝගේ අප්‍රිය සම්ප්‍රයෝගේ කියන කාරණා මුල් කරගෙන අඬපු ප්‍රමාණය මේ මහා සාගරයට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එපමණක් නෙමෙයි තමන්ගේ පියාණන්ගේ මරණ දුක විඳලා ඒ මරණ දුක තුලින් ඇතිවෙන ප්‍රිය විප්‍රයෝගේ අරමුණු කරගෙන අඬලා දිය කරන ලද කඳුළු මේ මහා සාගරයට වඩා අධිකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එපමණක් නෙමේ තමන්ගේ සහෝදරයාගේ මරණයේ දුක විඳලා ඒ ප්‍රිය විප්‍රයෝගයේ නමින් හෙළූ කඳුළුත් මහා සාගරයට වඩා වැඩි බව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එපමණක් නෙමෙයි නුඹලා මේ සංසාර ගමනේ දිහාම වුණු ඔබේමයි හිතාගත්ත බැඳුණු සහෝදරියගේ මරණය වෙනුවෙන් විඳින ලද දුක් මෙච්චරයි මෙපමණයි කියලා සීමා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම හැඬු වැළපූ නුඹලාගේ කඳුළු එය මේ මහා සාගරයට වඩා අධිකයි. ඒ විතරකුත් නෙමෙයි ඔබ දෙමව්පියන් හැටියට පුත්‍රයාගේ මරණය හමුවේදී තේ විප්‍රයෝගයෙන් හැඬූ කඳුළු මේ සතර මහා සාගරයට වඩා වැඩි. ඔබගේ දුවගේ මරණය අහලා එනමින් ඔබ හෙළූ කඳුළු මේ මහා සාගරයට වඩා අධිකයි. මහණෙනි මේ විදිහට නුඹලා මේ සංසාරයේ පුරාවටම අනුන් වෙනුවෙන් ඒ කියන්නේ මේ කතාවෙන් ඔබට පැහැදිලි අසුසූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේම අපි හැමෝම අවිද්‍යාව නිසාත් ඒ වගේම අපගේම මේ තණ්හා සංයෝජනය නිසාත් තණ්හාවෙන් බැඳීම නිසාත් අපි අපේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය ආදී කොට ඇති මම මගේ යයි ලං කරගන්න අය වෙනුවෙන් අපි ප්‍රිය විප්‍රයෝගයෙන් හඬනවා දුක් වෙනවා වැළපෙනවා මේ අපේ සංස්කෘතියේ බොහෝ අම්මලා නිරන්තරයෙන්ම Tamanගේ දරුවන් වෙනුවෙන් කඳුළු හෙලන බව අපි දන්නවා. පියවරු කඳුළු හෙලන බව අපි දන්නවා. ඒ වගේම ඇතැම් විට ගුණගරුක දරුවෝ ආදරේ නාමයෙන් දෙමව්පියන් වෙනුවෙන් කඳුළු හලනවා. මේ කඳුල කියන එක අපි මේ භවයේදී බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙනවා මේ එක භවයක් තුලදී අපේ අම්මා නමින් තාත්තා නමින් සහෝදර සහෝදරියෝ නමින් අපිට බාහිරව ලං කරගත් අය වෙනුවෙන් අපි හඩනවා වැළපෙනවා. නමුත් පින්නතුනි මේ දීර්ඝ සංසාර ගමනේදී අපි හැඬුනේ හැඬුවේ වැළපුණේ මේ අපි දැන් අද අපි නිත්මාණයෙන් දකින ආශ්‍රය කළ අම්මා තාත්තා නිසා පමණක් නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර ධර්ම පූර්ණේ කරමින් වැඩම කළ සංසාර ගමනේදී පවා විවිධ පුද්ගලයන් විවිධ කාන්තාවන් අම්මා තාත්තාවව හිමි වෙලා තියෙනවා. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ සමීපයට ඇතැම් අය පුතේ කියාගෙන ආවේ සසර පුරුද්ද නිසා. එහෙන් අපිට කියවෙන දෙයක් තියෙනවා මේ සංසාරයේ දිගින් දිගටම අපිට හමු වෙන්නේ එකම අම්මා හෝ තාත්තා නෙමෙයි. සංසාර ප්‍රාර්ථනාවක් නිසා අම්මා තාත්තා ලැබෙන්නට පුළුවන්. නමුත් අපේ භව ගමන කර්මානුරූපව වෙනස් වෙනකොට ඒ කියන්නේ අපි උත්පත්ති ලබන්නේ මිනිසෙන්ම වෙලා පමණක් නොවෙන්නට පුළුවන්. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී කුසල් දහම් අකුසල් නිසා ඇති වෙන දුගති මේ භවවලදී අම්මලා තාත්තලා හෝ ඥාතීන් කරන පින්පව් අනුව ඒ අය ඒ අයගේ භව ගමන සිද්ධ කර ගන්නවා. නමුත් අතරමඟදී යලි හමු වෙන්නට පුළුවන්. ඒක තමයි ස්වභාවය. ඒ සංසාර ගමනේදී චන්දකින්නද ජාතකයේදී පොරොන්දුණු හැටියට යශෝදරාව සිද්ධාර්ථ කුමාරයා සමග බෝසත්ත්වයන් වහන්සේ සමග සංසාර ගමනේ ගමන් කරනවා. ඇතැම් භවවලදී පිරිඳු ස්වාමියා හැටියට හමු වෙනවා. ඇතැම් භවවලදී හමු වෙන්නේ නැහැ. ඒ වගේම සිද්ධාර්ථ බෝසත්වයන් වහන්සේගේ පුත්‍රයා හැටියට රාහුල කුමාරයා උත්පත්තිය ලබනවා. හැබැයි අපි දන්නවා බෝසත්වයන් වහන්සේ පාරමිතා පුරාගෙන ආව සංසාර ගමනේ අවසාන වශයෙන් විශ්වාන්තර රජුව උත්පත්තිය ලබනකොට ජාලී කෘෂ්ණ ජිනා කියලා දරුවෝ දෙන්නෙක් ඒ දෙපළට ඉන්නවා. නමුත් එහෙම දෙන්නෙක් හිටියා වුණාට ඉන්පසුව උත්පත්තිය ලබන සිද්ධාර්ථ භවයේදී හමු වෙන්නේ එක දරුවෙක් පමණයි ඒ රාහුල. එයින් කියවෙනවා පින්නතුනේ අපි මේ මහා සාගරයේ පරයමින් අඬලා තියෙන්නේ එක අම්මා කෙනෙක් වෙනුවෙන් නෙමෙයි. අපි මේ සාගරයේ පරයා අඬලා තියෙන්නේ එක පියාණන් කෙනෙක් වෙනුවෙන් නෙවෙයි. ඒ වගේම එකම සහෝදරයෙක් වෙනුවෙන් නෙමෙයි, සහෝදරියක් වෙනුවෙන් නෙමෙයි. ඒ නිසා මේ අනන්ත සංසාරයේ පුරාවටම අපි අපේ ජීවිත ගමනේදී අනේකාකාරයෙන් අඬලා වැළපිලා තියෙනවා. යථා කෝ මං භන්තේ භගවතා ධම්මං දේශිතං අජානාම. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයම පැහැදිලි කරනවා. දිගින් දිගටම මේ අනන්ත සංසාරේ බහුතරං යං නෝ ඉමිනා දීගේන අද්දුනා සන්ධාවතං සංසරතං මේ අනන්ත සංසාරේ දිගින් දිගට ගමන් කරනකොට අපි කොයි තරම්වත් හඬලා වැළපිලා තියෙනවා ඒ හඬලා වැළපුණේම දුක්ුණේම මේ එකම කෙනෙක් වෙනුවෙන් නෙමෙයි නමුත් අම්මා නමින් තාත්තා නමින් සහෝදර සහෝදරියන් නමින් මෙහෙම හඬා හඬා වැළපුණු සංසාර ගමනේදී අපිට සංසාර ගමන අවසන් කරන්නට නොහැකි වුණු නිසා ඒ හැඬීම ඒ විලාපය අපි අරගෙන එමින් ඉන්නවා දිගින් දිගටම. ඒක නිසාමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ අයමේව සබ්බ සංකාරයේසෝ නිබ්බින්දිතින් නිබ්බින්දිතුම් අලං විරජ්ජිතුං අලං විමුච්චිතුන්ති. සියලු සංස්කාර ධර්මයෝ කලකිරෙන්නට නොඇලෙන්නට මෙන්ම මිදෙන්නටයි සුදුසු වෙන්නේ. අංකෝ සබ්බ සංකාරයේසු නිබ්බින්දිතුං. ඒ මොකද හේතුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේම මේ නිබ්බිදාය විරාගාය නිරෝධාය ධම්මානු ධම්මපටිපන්නෝ හෝති. බුදුරජාණන් වහන්සේගේ දේශනාවම කලකිරෙනු පිණිස නොඇලෙනු පිණිස නොහටගනු පිණිසයි අපේ ධම්මානු ධම්ම පටිපන්නෝ හෝති ධර්මානු ධර්ම ප්‍රතිපත්තීන් යෙදෙන්නට ඕන කරන්නේ. ඒ අන් කෙසේවක් නොව සබ්බ සංඛාරේසු අයමේව සබ්බ සංඛාරේසු කියලයි සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි අපි මේ කලකිරෙන්නට අත්හරින්නට නොබැඳෙන්නට ඕනෑ කරන්නේ. ඒකට හේතුව තමයි අපි අර අස්සූත්‍රයේ පැහැදිලි කරන කඳුලට නිමාවක් වෙන්නේ නැහැ සංස්කාර ධර්මයන්හි කලකිරිලා ඒ යලිහට නොගන්නා තැනට අත්හැර දැමුවේ නැත්නම් එසේ දාන්නට අපිට බැරි උනේ මේ සංසාර ගමනේදී වෙන කිසිවක් නිසා නොවේ අපි අවිද්‍යාවෙන් වැසිලා හිටිය නිසා මේ ගාථාවෙන්ම මේ දේශනාවෙන්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං කියලා අවිද්‍යාවෙන් වැසිලා ඒ කඳුලේ නිමාව දැක්කේ නෑ අපි. ඒ නිසාමම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නිම්මලා හෝත නිර්මල වෙන්න කියලා. ඒ මල කියලා එතනින් අදහස් කරන්නේ අයසාව මලං සමුට්ඨිතං තදුට්ඨාය තමේව ඛාදති එවං අතිදෝන අතිදෝවනචාරීනං සකකම්මාහි නයන්ති දුග්ගතින්ති මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අයසාව මලං සමුට්ඨිතං. මේ අය කියන්නේ යකඩය මලං සමුට්ඨිතං ඒකාන්තයෙන්ම මේ මලකඩ වලින් යුක්ත වුනහම සදුට්ඨාය තමේව කාදති ඒ යකඩයේ මලකඩය විසින්ම යකඩය ඛාදනය කරනවා විනාශ කරනවා ඒ වගේම ඒවන් අතිධවනචාරීනම් මේ සකසම්මාහි නයන්තේ දුග්ගතින්ති මේ මලකඩය Tamanගේ මලකඩ විසින්ම කාදනය කරන්නේ කාදමන්නේ විනාශ කරන්නේ යම්සේද මේ අවිද්‍යාවෙන් වෙලිලා ඉන්න නිසා අපි අවිද්‍යාව නම් වූ මලකඩය විසින් කරනු ලබන කර්ම විසින් අපිවම කාදනය කරනවා අපිම විනාශ වෙනවා ඒක නිසා මේ සංසාරේ අපි මේ විදිහට කඳුළු වැගුරුවේ කඳුළු වගුරවන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි මේ අවිද්‍යාවෙන් අපි ලං කරගෙන තිබෙන මලකඩය කිලුට නිසා. එහිඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මේ කියන මලකඩයෙන් මිදෙන්නට නම් එහෙම නැත්නම් මේ කෙලෙස් කහට නැති කරන්නට නම් ඒකාන්තයෙන්ම ප්‍රඥාවන්ත වෙන්න ඕනේ කියලා. මොකද යම් කෙනෙක් විදර්ශනා ඥාණයෙන් පංචස්කන්ධේ පංචක්ඛන්දේ අනිච්ඡාදී වශයෙන් විවිධාපස්සතිති විපස්සනා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය අනිච්ඡාදී වශයෙන් අනිත්‍ය ආදී වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා ඥාණයෙන් පස්සතිති දකින්නේද අන්න ඒ දකින කෙනාමම තමයි මේ ආවරණය නැත්නම් අවිද්‍යාව නම් වූ ආවරණය ගලවන්නට පුළුවන්කම ලැබෙන්නේ අවිද්‍යාව නම් වූ ආවරණයෙන් නිවිලා ඉන්නා තාක්ම අපිට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අපිට අනිච්චේ නිච්ඡං අනිත්‍ය දේ නිට්ටි හැටියට පේන්න ගන්නවා. ඒ වගේම දුක්ඛේ සුඛං දුක දේ සැප හැටියට පේන්න ගන්නවා. ඒ වගේම අනාත්ම తত্ত্বය ආත්ම හැටියට දකින්න ගන්නවා. ඒ කියන්නේ නিত্য නොවන දේ නිට්ටි හැටියට දකින්න ගන්නවා. ඒ නිසා මේ කඳුල නිවන්නට නම් මේ කාන්තෙන්ම සබ්බ සංඛාරයේසු සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණයෙන් දකින්නට අපි පුළුවන්කම ලබන්නට ඕනේ දකින්නට ඕනේ. එහෙම දකිනකොට අපිට අවිජ්ජානී වරණං මේ අවිද්‍යාව නම් වූ ආවරණය ගලවන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙම ඉවත් කිරීමෙන්ම පමණයි අපිට මේ විදර්ශනා ඥාණයෙන් පමණයි ඒ ඉවත් කරන්නට පුළුවන් ඒ ඉවත් කිරීමෙන්ම පමණයි අපි අපි තුලම ගොඩනගෙන සකකම්මාහි නයන්ති දුග්ගතින්ති තමාගේ කර්මයෙන්ම දුගතියට නැත්තම් මේ සංසාර ගමන ඇදගෙන යෑම නතර කරන්නට පුළුවන්කම තියෙන්නේ එනිසා පින්නතුනි එපමණක් නෙමෙයි මේ සූත්‍ර දේශනාවේදී බුදුහාමුදුරුව පැහැදිලි කරනවා මහණෙනි මේ මව පියා ආදී කොට ඇති ඥාතීන් හෝ Tamanගේ මනාප අමනාපය හා එක්වීමෙන් ගැටීමෙන් ඇතිවෙන කාරණා පමණක් වෙනුවෙන් පමණක් නෙමෙයි නුඹලා අඬලා තියෙන්නේ මහණෙනි බොහෝ කලක් මුළුල්ලෙහි රෝගාබාධයන් නිසා මේ ඇති වූ විනාශයන් ඒ වගේම රෝගාබාධයන් නිසා ඇති වූ දුක්ඛමනාප තත්වයන් නිසාමත්ම නුඹලා කොයිතරම්නම් මේ හැඬීමෙන් වැළැපීමෙන් කඳුළු වගුරුලා තියෙනවද? ඒ නිසා මේ ලෝකේ හටගන්න හැම කෙනෙකුටම රෝගාබාධ දුක් විපාක ඇති වෙනවා. ඒ දුක් විපාක ඇතිවීමෙන් ඔබ අධික වේදනාවටපත් වෙනවා. ඒ වේදනාව නිසා ඔබ කඳුළු වගුරනවා. ඒ වගුරන කඳුළු මේ මහා සාගරයට අධික බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒකට හේතුව තමයි අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ ඇවිදින සැරිසරන සංසාර ගමනේ මේ සංසාරේ අගක් මුලක් නොදකින හැම කෙනාමම ඒ අගමුල නොදැකීම නිසාමම මේ සංසාර ගමනේ කඳුළු හලමින් මේ දුක් අනුභව කරමින් විවිධ වේශණයන්ටපත් වෙමින් ඔවුන් මේ සංසාර ගමන ගමන් කරනවා මේ සංසාර ගමන අවසන් කරන්නට නම් නතර කරන්නට නම් ඒකාන්තයෙන්ම අපි මේ අවිද්‍යා නීවරණයෙන් මිදිලා Tamanගේ සංසාර ගමන සුවපත් කර ගැනීම සඳහා වන බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගයේ ගමන් කරන්නට ඕනෑ කරනවා. එහිදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේම සබ්බේ සංඛාරා අනිච්ඡාති සියලු සංස්කාරය අනිත්‍ය බවත් ඒ අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරිය පමණ සහෝදරයා සහෝදරිය පමණක් නෙමේ මේ අස්සසූත්‍රයේ කියන හැටියට මම මගේ යයි ගන්නා වූ සකලවිද සංස්කාර ධර්මයෝද අනිච්ඡාති අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙන වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නිසාවෙන්ම සබ්බේ සංඛාරා දුක්ඛාති සියලු සංස්කාරයෝ දුක්ඛ ස්වභාවයෙන් යුක්ත වෙනවා. අනිත්‍ය ඌද දුක් ස්වභාව ඌද මේ ලෝකයේ හැම සංස්කාර ධර්මයක්ම සබ්බේ ධම්මා අනාත්තාති අනාත්ම තත්වයෙන් යුක්ත වෙනවා. නিত্য ස්ථිර වශයෙන් මේයි අපිට අල්ප මාත්‍රයක නමුදු දෙයක් දකින්නට ගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියන බුදු වදනට අනුව ලෝකේ යමක් අනිත්‍ය වන්නේද වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත වන්නේද එය ඒකාන්තෙන් දුක්ඛා දුකයි. ඒ වගේම යම් දුක්ඛාන් තදනත්තා මේ අනිත්‍ය දුක්ඛ ස්වභාවයෙන් යුක්ත යම් සංස්කාර ධර්මයක් ලොබ වේද ඒ හැම සංස්කාර ධර්මයක්ම ඒකාන්තයෙන්ම අනාත්තාති ආත්ම තත්වයෙන් තොරයි. එය මම මගේ යයි ගත හැකි මාතුල වූ ආත්ම තත්වයක් දැත්තේ නෑ. ඒ වගේම අපට පිහිට වෙන හෝ අපට මඟ කියන හෝ අපට බලපෑම් කරන බාහිර වූ ආත්ම තත්වයක් හෝ ඇත්තේ නෑ. ඒ නිසා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණ ධර්මතාවය විදර්ශනාව වැඩිමෙන්මයි අපට මේ කියන ප්‍රඥාව වඩන්නට පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා. යම් කෙනෙක් මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මතාවය යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකීද ඒ ප්‍රඥාවෙන් දකින කෙනා ඒකාන්තයෙන්ම අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය දුකින් මිදලා විසුද්ධිය ලබන්නේ ඒ කෙනා කියන එකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ හින්දා පින්වත් හැමදෙනාම කල්පනා කරන්නට බුදුරජාණන් වහන්සේලා ලෝ බුදුවන්නේමත් උන්වහන්සේලා ලෝක සත්වයාට මගහසර කියා දෙන්නේමත් අන් කිසිවක් උදෙසා නෙමෙයි මේ සංසාර ගමනේදී හැමදෙනාම උරුම කරගෙන තිබෙන දුක කඳුල නිවන්නට මේ කඳුල නිවීම තියෙන්නේ බුදුරජාණන් වහන්සේලා පෙන්වා වදාළ මාර්ගයේ ගමන් කිරීමෙන්මයි. ඒ නිසා නැවත නැවත අපි මෙනෙහි කරන්නට ඕනෑ කරනවා. අපි අපේ මේ දීගේන අද්දුනා සන්ධාවතං සංසරතං මේ දීර්ඝ වූ සංසාර ගමනේ අපි සැරිසරන්නේම කඳුලක් උරුම කරගෙන ඒ උරුම කරගත්ත කඳුලින් මිදෙන්නට නම් ඒකාන්තයෙන්ම අපි අපේ මේ වර්තමාන ජීවිතයෙන් පවා මාතු මරණං මවගේ මරණයත් ඒ වගේම පිතු මරණං පියාගේ මරණයත් භාතු මරණං සහෝදරයාගේ මරණයත් භගිනි මරණං සහෝදරියගේ මරණයත් පුත්ත මරණං පුතාගේ මරණයත් දීතු මරණං දුවගේ මරණයත් ඥාති ව්‍යසනං මේ ඥාති ආදී තමන්ගේ ඥාතීන්ගේ ව්‍යසනයත් අරමුණු කරගෙන භෝග ව්‍යසනං Taman hari හම්බ කළ සම්පත්හි විනාශය දැකලා රෝග ව්‍යසනං රෝගාබාධ ආදී වූ අපට වැළඳෙන අනේකාකාර රෝගී තත්වයන් අරමුණු කරගෙන අපි ඒ ව්‍යසන අරමුණු කරගෙන අපි එක එක ආකාරයෙන් අමනාප නැත්නම් මේ අපේහි සංපයෝග කියන කාරණය මුල් කරගෙන අපි අනේකාකාරයෙන් සංසාරේ දුක් විඳිනවා. මේ දුක් විඳින සංසාරයේදී අපි මහා සාගරයේ ජලයට වඩා හැඬු කඳුළු වැඩි බව මේ වර්තමාන භවය තුලින් අපි ආදර්ශ කරගෙන අනන්ත සංසාරය ගැන හිතලා කටයුතු කරන්න ඕනෑ කරනවා. එහෙම කටයුතු කරනකොට අපි යම් දිනක යම් විටක ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මඟ අනුව ගමන් කරමින් නිබ්බිදාය විරාගාය නිරෝධාය මේ සංසාරයේ හමුවන හැම සංස්කාර ධර්මයකම අපේ සමාජ සම්මතයෙන් හෝ හැඟීමෙන් අල්ලා ගන්න ස්වභාවය කුමක් වුණත් එය අල්ලා ගන්නට නොව කලකිරෙන්නට අතහරින්නට යලි යලිත් සසර ප්‍රාර්ථනා නොකරන්නට තරම් වන ධර්මතාවයක් කියන එක පිළිබඳව යේ සංදිවාචරත්තෝච දිවාරාත්‍රී දෙකෙහි මෙනෙහි කරන්නට තරම් අපි ශක්තිමත් ආධ්‍යාත්මික තත්වයකට ගොඩ නැගෙන්නට ඕනෑ කරනවා. ඒ ගොඩ නැගෙන කෙනාටම තමයි යදා පඤ්ඤාය පස්සති මේ తත්වය ප්‍රඥාවෙන් දැකලා අතනිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා මේ විසුද්ධියට සංසාර ගමන අවසන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා පින්වත් හැමදෙනාම කල්පනා කරන්නට අද මේ උදෑසන කාලයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංයුත නිකායේ දෙවැනි කොටසේ අස්සු සූත්‍රයේ පැහැදිලි කරන්නේම බැඳීමත් ඒ වගේම මේ තණ්හා සංයෝජනයත් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා හැටියට අපි තෘෂ්ණාව නම් වූ ජටා ගැටයෙන් බැඳිලා මේ සරිතා සංසාර ගමනේ ගලාගෙන යමින් ඉන්නවා. ඒ නිසා තණ්හාවට අපි නමක් කියනවා ජටා ගැටේ කියලා. මක් නිසාද? විවිධ අරමුණු ආකාරයෙන් අපි අවිද්‍යාවෙන් සසරට ගැට ගහිලා ඉන්න නිසා. සරිතා කියලා වචනයක් අපි කියනවා ගලාගෙන යන ස්වභාවයෙන් යුක්තයි කියලා. මක් නිසාද? ඒ ගැට ගැසුණු නිසාවෙන්ම සසර අපි භවයෙන් භවයට ගලාගෙන යන නිසා අපි ගලනවා පමණක් නෙමෙයි අපි තුලින් කඳුළු ගලනවා ඒ කඳුල සාක්ෂි කොට බුදුරජාණන් වහන්සේ අසු සූත්‍රයේදී පැහැදිලි කරනවා සසර නොහඬන්නේ කෙසේද කඳුළු වගුරවා ජීවත් වන්නේ කෙසේද කඳුලට સમાප්තියක් අවසානයක් දෙන්නේ කොහොමද කියලා. ඒ නිසා අසු සූත්‍රය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ආකාරයෙන්ම අප හැමදෙනාටම කඳුලට සමාප්තිය තබන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. එයට සද්ධාව, සීලය, බහුශෘත බව, උත්හාන වීරය හා ධර්මානුකූල ප්‍රඥාව නම් වූ සේක ධර්මයෝ හේතු වාසනාවනවා ඒකාන්තයි ඒ සේක ධර්මයන්හි පිහිටෙන් එහි පිළිවෙත් පිරීමෙන් අසේකව මේ කඳුල නිවන්නට හැමදෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ලැබේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති සම්පatti භවන්තු සාදු සාදු සාදු සුපින්නතුනි අවසන් වූ ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ කැකිරාව මඩාටුගම කොටසර සී ප්‍රියංගලු රාජමහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති පූජ්‍ය කුඩා නෝර්වේ විනීත ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට මෙවැනිම විචිත්‍රවත් ධර්ම දේශනා තවදුරටත් පැවැත්වීම සඳහා නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම සඳහා අපි සියලු දෙනාම සාදු නාදයක් පවත්වමු සාදු සාදු සාදු